දවසේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇසුරින් කෙරෙන දහම් ගැටළු සාකච්ඡාවක් ඔබ වෙනුවෙන් බෞද්ධ ආරෝප වාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් මෙලෙසින් ගෙනෙන්නේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි විශේෂයෙන්ම අද දවසේ ප්‍රත්‍යක්ෂ ධර්ම වැඩසටහන සඳහා ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවා වදාළ පුහුලලේ සාරද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා කියලා සාදුකාරණංගල උන්වහන්සේ පිළිගනිමු අද දවසට නියමිතව තියෙන්නේ මේ සතිය අපි සාකච්ඡා කරමින් ඉන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගත යුතු කරුණු කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීමයි අද දවසේ නියමිතව තියෙන විශේෂයෙන් ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ අපි කතා කරන්නේ අපේ ජීවිතය නිවැරදි කරගන්න කොහොමද මේ ප්‍රායෝගිකව යම් දෙයක් කරන්නේ මේ සූත්‍ර භාවිතා කරන්නේ කොහොමද කියන එකයි නැත්නම් ධර්මය ප්‍රායෝගික භාවිතය පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කරන්නයි අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන ආරම්භ කරේ. ඉතින් ඒකෙන්ද නමුත් බදාදා දවසේදී අපි මෙහි මූලාශ්‍ර පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් මේ සතියේදී මූලාශ්‍ර පිළිබඳව සාකච්ඡා කරමින්මයි වැඩසටහන ආරම්භ වෙලා තියෙන්නේ. අපි කල්පනා කරා සති සමහර සතිවලදී ඒ අත්‍යවශ්‍ය සූත්‍ර ධර්ම කීපයක් සාකච්ඡා කරන්න ඕනේ කියලා. මොකද ප්‍රායෝගිකව අපිට ජීවිතේ ජීවත් කරනකොට තියෙන ගැටලු සම්පාදනය කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දැනගැනීම පිණිසත් මේ දින දෙකේ අපි මේ සතියේ වැඩසටහන විදිහට යම් පැවරුමක් ලබා දීලා තියෙනවා අපේ පින්වන්තයන්ට ඒ පිළිබඳව කෙටි සටහනක් මූලිකව සඳහන් කරන්න සූදානම් වෙන්නේ අපි පුංචි විමසීමක් කරා අපෙන්ම හැම දුකකටම හේතුව තණ්හාව බව අපි දන්නවා හැම දුකකටම හේතුව තණ්හා බව දුක් දුක් ඇති වෙන්නේ තණ්හාවෙන්ද කියලා දන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයට අනුවත් දන්නවා. ඉතින් එහෙමනම් මේ සූත්‍ර ධර්මයට අනුව යම් මනාපයක් අමනාපයක් ඉපදුනොත් ඒ මනාපය අමනාපය ඒ කියන්නේ ඇහෙන් රූප දැක කනෙන් ශබ්ද අසා නාසයෙන් ගන්ධ දිවෙන් රස ශරීරයට පහස සහ මනසට ආදරය ආදී ධම්ම කියන දේවල් ඒ වගේ හැඟීමක් ආදර හැඟීමක් වගේ දෙයක් නැත්නම් තරහක් ඉපදිලා මනාපයක් අමනාපයක් ඇති වුනහම ඒ මනාපය අමනාපය පිළිබඳව ඒ මනාපය අමනාපය සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි කියන ආකාරයට ඒවා මෙනෙහි වීම හේතුවෙන් මේ මනාපය අමනාපය දුරු වෙලා දුරු කරගන්න ඕනේ පරිසම්පන්නයි ඕලාරිකයි සංකතයි කියන ආකාරයට මෙනෙහි කරලා එතකොට උපේක්ෂාවේ හිත පිහිටන්න ඕනේ ඉතින් මේ කාරණා ගොඩාක් විෂය කාරණා ගොඩාක් තියෙන තැනක අපි එකක් විතරක් අරගත්තා ඊයේ දවසේ පෙරේද දවසේ මේක අපේ ජීවිතයට එකතු කරගමු කියලා. ඒ තමයි පටිච්චසම්පන්න නම් මේ දේවල් එහෙමනම් හේතුව විදිහට අපිට මේ මනාප හෝ අමනාප හින්දා යම් දුකක් ඇති වෙනවා නම් හේතුව තණ්හාවයි. එහෙනම් අඩුම ගානේ මේ තණ්හාව කියන එක අපිට මතක් වෙනවද දුකක් ඇති වෙනකොට කියලා. තණ්හාව මතක් වෙනවද? තමන්ගේ දරුවෙක් දකින්න නැතුව දුකක් ඇති වෙනවා කියනකොට අපි කියන්නේ හැම වෙලේම දරුවා දකින්න නැති හින්දා දුකක් ඇති වෙනවා අය කියලා. ඊළඟට මොන හරි කෑමක් නැති වෙනකොට දුකක් ඇති වෙනවා නම් අපි කියන්නේ කෑම නැති වෙන හින්දා දුකක් ඇති වෙනවා කියලා. කොයි වෙලාවත් දරුවා කෙරෙහි තියෙන තණ්හාව හින්දා මගේ තුල තියෙන තණ්හාව හින්දා මේක ඇති වෙනවා අය කියන කාරණාව මතක් වෙනවා බොහෝම අඩුයි. ඒක අපි පෙරේද දවසේ සඳ දවසේ කතා කරා ඒක හදාගන්නේ කොහොමද කියලා. ඒක හැදුනොත් යම් හේයකින් අපේ ජීවිතයට ජීවිතයේ අපිට මානසික දුක් ඇති වෙන හැම වෙලාවකම වගේම කායික දුක් ගැනත් අපි කතා කරා. කායික දුක්වලදීත් ඒක පටිච්චසමුප්පන්නව තණ්හාව හින්දායි මේ දුක් ඇති වෙන්නේ කියන එක හිතන්නේ කොහොමද? මොකද කයින් මනාපයක් අමනාපයක් ඇති වුණත් මේක පටිච්චසම්පන්නයි කියන එක මතක් වෙන්න ඕන නිසා අර කාරණා තුනෙන් එකක් අරගෙන ඒ එකක්වත් ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද කියන එක ගැන කතා කරද්දී කායික දුක් ගැන අපි කොහොමද තණ්හාවයි හේතු වෙන්නේ කියන එක මතක් වෙන්නේ අපි සාකච්ඡා කරා පෙර භවයේ මාව මැරෙන වෙලාවේ කොයි වෙලාවක හරි ත්‍රිසන් සතෙක් හරි වෙලා ඉඳලා මනුස්සයෙක් වෙලා ඉඳලා කොතන හරි මාව මැරෙන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව වෙනකොට මට රූප බලීමේ මදිකම තව බැලීමේ ආසාව නැත්නම් තණ්හාව. ඒ තණ්හාව හින්දා නේද අදටත් මම මේ දුක් විඳින්නේ කියන එක සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම සම්බන්ධ වුණා නම් අපිට නිබඳව කායික දුක්, මානසික දුක් දුක් ඇති වෙන හැම වෙලාවෙම ඒ මොහොතේම ඒකට හේතුව තණ්හාවයි කියන එක අඩුම තරමින් ඇති වුණා නම් මේ වෙනකොට තණ්හාව නැති කරන වැඩ පිළිවෙල අපේ ඇස්සේ අපේ ඇතුළාන්තේ සකස් වෙලාද නැද්ද? ඉතින් ඒ සඳහා අතීත සිද්ධි අරගෙන ඒ සිද්ධිවල මේ මෙතන හැම තැනකදීම මම දුක් විඳනනම් දුක් විඳ තණ්හාවෙන්ද නේද කියන එක ඉස්මතු කරගන්න කියලා කිව්වා මෙනෙහි කරලා මෙනෙහි කරලා. එහෙම කරුවාට පස්සේ අපි හිතමු කවුරු හරි බයිනකොට අපිට දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන්නේ අප්‍රිය වචන කියනකොට ඇති වෙන දුකක්. ඇයි ඒ දුක් ඇති වෙන්නේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. එහෙනම් ප්‍රිය වචන කෙරෙහි තණ්හාවක් නැහැ. එහෙනම් අප්‍රිය වචන ඇහෙනකොට දුකක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වෙන්න ඕනේ හොඳින්. මේකේ தත්ත්වය මේකයි. එහෙනම් මට තණ්හාව හින්දා තමයි මේ සියලු දුක් ඇති වෙන්නේ කියන එක මගේ අතුලාන්තයේම තියෙන ප්‍රශ්නයක් කියන එක පුළුවන් වෙන්න ඕනේ කිව්වා. ඒකට බොහෝ සිද්ධි අරගෙන මෙනෙහි කරන්න කිව්වා. හැම මෙනෙහි කරපුවාම සාමාන්‍ය ජීවිතයේදී ඒ අදහස තමන්ගේ තුලින් නැగిලා එන තත්ත්වයටපත් වෙයි. උදාහරණයක් විදිහට බැනුම් අහනකොට යම් කිසි කෙනෙක්ගෙන් යම් කිසි කෙනෙක්ගෙන් මට බැනුමක් අහන්න වෙනකොට අපිට උපදින්නේ තණ්හා අපිට උපදින දුකට හේතුව තණ්හාව කියන එක මම දිගින් දිගට මෙනෙහි කරොත් අතීතේ මට ආ මෙතෙන්දිත් මේ තණ්හාව හින්දා තමයි මේ දුක් ඇති වෙලා තියෙන්නේ මෙතෙන්දිත් මේකම හින්දා තමයි දුක් ඇති වෙලා තියෙන්නේ කියන එක මෙනෙහි කරොත් වර්තමානයේ මට කවුරු හරි බයින වෙලාවක ඇත්තටම බයිනකොට මට ආ මේ බැනුව හින්දා නෙවෙයි මගේ හිතේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාවයි. ඒක මම අයින් කළා දාපුවම අයින් කළා දාන්න වැඩ පිළිවෙල හදන්න ඕනේ කියලා මතක් වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි දවසේ අපි අඟහරුවාදා දවසේ කතා කරේ තණ්හාව කියන එක මතක් වෙලා විතරක් මදි. ඒක නැති කිරීම මතක් වෙන්නත් ඕනේ. ඒක නැති කිරීම සඳහා අපි භාවිතා කළ යුත්තේ ආර්ය ශ්‍රැණික මාර්ගයේ කියන එක මතකයට නැගෙන්න ඕන කියන එක ගැන සාකච්ඡා කරා. එහෙම මතකයට නැගෙන්න නම් අපිට මේ ඒවා ගැන අපි මෙනෙහි කළ යුතු තියෙන්න ඕනේ. තරහ කියන එකෙන් හින්දා දුකක් ඇති වෙනවා නම් ඒ තරහ නැති වුණොත් ඒ දුක නැති වෙනවා. තරහ නැති කරගන්න නම් මෛත්‍රිය වඩන්න ඕනේ. මෛත්‍රිය කියන එක තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා අව්‍යාපාද සංකප්ප කියලා. රාග ආදී කෙලෙස් ධර්ම හින්දා දුකක් ඇතිවන්නේ නම් ඒක මගේ ඇතුළාන්තයේ තියෙන තණ්හාව හින්දායි ඒ දුක ඇති වෙන්නේ. ඒක නැති කරන මාර්ගය මොකක්ද? අසුභ භාවනාව, වේදනානුපස්සනාව ආදී වශයෙන් ධර්ම අවබෝධ කිරීම තියෙන විසඳුම තමන්ගේ පැත්තෙන් එන්න ඕන වෙන විසඳුම් ඒවට తాවකාලික පෝෂණය ලබා දෙන විසඳුම් වලින් මේක සකස් කරන්න බෑ කියන එක අදහසක් විදිහට හැඟීමක් විදිහට එන්න නම් අපි අතීතයේ වැරදිච්ච තැන් පිළිබඳ එවැනි මෙනෙහි කිරීම කරලා මේක පටිච්චසම්පන්නයි ඕලාරිකයි කියලා වර්තමානයේ එන හෝ තමන්ගේ අතුලාන්තයෙන් එන මේ මනාපය අමනාපය පිළිබඳව ප්‍රායෝගිකව ඔන්න ඒ தත්ත්වයන් ඇති කරගන්න ඕනේ කියලා සාකච්ඡා කරා. ඔය ටික තමයි දැනට අපි කතා කරපු කාරණා ටික. ඉතින් මේ එක්ක ප්‍රායෝගික කාරණා කීපයක් විතරයි කතා කරේ එකක් විතරයි මේකට අදාළ නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා මජ්ක්‍ධිමනිකායේ තියෙන සූත්‍ර ධර්මයක් තියෙනවා ඒක මේ අතන්ට ගවේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ අවස්ථාව තියෙන්න ඕනේ ඒකින්ද මේ මූලාශ්‍ර පිළිබඳ අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ ඒකින්දයි අපි පොඩි ස්වාමීන් වහන්සේගේ විමසලා බලමු හැමනොත් මෙහි මූලාශ්‍රයන් නැත්නම් මේ භාවනාව මේ සූත්‍ර ධර්මයේහි කුමන කාරණාවක් අරඹයා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරාද ඒ ඒ නිධාන කතා ඇසුරෙන් අපිට ලබාගත හැකි ආදර්ශයන් තියේද කියලා මූලික වශයෙන් මේ සූත්‍රය පිළිබඳ අපි සායනාංශයෙන් විසලා බලමු. ගෞරවනීය ලොකු සායනාංශය ඇතුළු කරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් දින දෙකක් තිස්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පිළිබඳව සාකච්ඡා වෙලා තිනෝ යම් පරාසයකට ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ චක්කු ඉන්ද්‍රිය එහෙම නැත්නම් ඇසැසුරු කරගෙන යම් අකුසල ස්වභාවයන් උපදිනවද ඒ අකුසල ස්වභාවයන් දුරු කිරීම සඳහා කරන කුසල මානසිකාර්ය ඒකට කියන ඉන්ද්‍රිය භාවනාව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලෙත් මේ චක්කේන්ද්‍රිය ආදිය ඇසුරු කරගෙන උපදින මේ මනාපමනාප දුරු කරන්නට විවිධ මාර්ග භාවිතා කරපු අය හිටියා. එක්කෙනෙක් තමයි පාරාසරිය බ්‍රාහ්මණය කියන්නේ. ඒ පාරාසරිය බ්‍රාහ්මණයටත් හිටියා මේ අතවැසියෝ. ඉතින් මේ පාරාසරිය බ්‍රාහ්මණයත් මේ අතවැසියන්ට යම් ක්‍රමයක් උගන්වලා තිබ්බා. ඇස ඇසුරු කරගෙන මනාපමනාප උපදිනකොට මෙහෙම දුරු කරන්න පුරුදු වෙන්න කියලා. ඉතින් මේ විදිහට ඒ පුහුණුවේ එදිමින් ඉන්නකොට උත්තර කියන ඒ බ්‍රාහ්මණයාගේ ශ්‍රාවකයෙක් දවසක් බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හමුවට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒ උත්තර කියන මානවකයාගෙන් ඔබේ ගුරුවරයා එහෙම නැත්නම් පාරාශ්‍රීය බ්‍රාහ්මණයා කොහොමද මේ ඇස ඇසුරු කරගෙන උපදින මනාපමනාපාදිය දුරු කිරීමේ පිළිවෙත උගන්වලා තියෙන්නේ කියලා. එතකොට මේ උත්තර කියන මානවකය සඳහන් කරනවා පුදුරජානම් වහන්සේ අපේ ගුරුවරයා පාරාශ්‍රීය බ්‍රාහ්මණයා අපට උගන්වලා තියෙන්නේ රූප නොදක සිටීමෙන් රූප නොදක සිටීමෙන් ඉන්ද්‍රිය භාවනාව කළ හැකි බවයි. ශබ්ද නොසා සිටීමෙන් ඉන්ද්‍රිය භාවනාව කළ හැකි බවයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උත්තර කියන මානවකයෙන් අහනවා එහෙනම් මේ ලෝකෙ හොඳට ඉන්ද්‍රිය භාවනාව කරන්නේ අන්ධයෝද කියලා අහනවා. බිහිරන්ද කියලා අහනවා. මොකද එයාලට තේින්නෙම නැහැ. ඉතින් ඒ වෙලාවේ සඳහන් කරනවා දේශනාවේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේ තුල තමයි සඳහන් වෙලා තියෙන සූත්‍රය. උත්තර මානවකයාට කර කියා ගන්න දෙයක් නැතිනවා. බිම් බලා ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා පින්වත් ආනන්ද දන්නවද ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කොහොමද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ අපි හැමදෙනාටම ප්‍රයෝජන පිණිස ඒ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව අපට උගන්වන්න කියා දෙන්න කියලා. ඊට පස්සේ තම ලොකු ස්වාමීන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනාව ඉස්සරහට බුදුරජාණන් වහන්සේ කරගෙන යන්නේ. එතකොට දැන් අපිට පැහැදිලි ඇහෙන් රූප දකින්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. කනෙන් ශබ්ද අසන්න නැතුව ඉන්නවා කියන එක නාසයෙන් ගන්ධ එතකොට මේ දැන් ওই විදිහට ඔය ඉන්දියන් 6 දක්වාම මේක විසිරලා යනවානේ. ඒතර අන්තිම එක ගත්තොත් සිතෙන් සිතුවේදී නොගෙන ඉන්නවා කියන එක නෙවෙයි එනවා. නේද? අද මේ වර්තමානයේ සමහර වෙලාවට සමහර අය වරද්දවා ගන්නවා සිතුවිලි නැති කරලා දාන්න ඕනේ. සිතුවිලි නැති කරලා දාන්න ඕනේ කියලා. එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා දැන් මෙතනදී සිතුවිලි නැති කිරීම කියන එක නෙවෙයි මේ ඕලාරිකයි පටිසම්පන්නයි ආදි වශයෙන් තියෙන මේ ඉන්ද්‍රිය භාවනාව ආර්ය විනේහි ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද කියන එකත් අපි විමසගෙන ඉමු මේ අර්ථ දැක්වීම වලට යන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳ කොහොමද සූත්‍රය සඳහන් වෙන්නේ කියලා. එහෙමයි මේ සූත්‍රය සඳහන් කරලා තියෙනවා මේකේ කොටස් තුනකට තියෙනවා. ඉස්සෙල්ලාම සාමාන්‍ය අවබෝධයටපත් නොවුණු අයගේ ඉන්ද්‍රිය භාවනාව ඊළඟට සෝතාපන්නාදී ස්වභාවයන්ටපත් වෙච්ච අයගේ ඉන්ද්‍රිය භාවනාව ඊළඟට රහතන් වහන්සේලාගේ මානසික ස්වභාවය එතනදී සඳහන් කරලා තියෙනවා මේ පළවෙනි කොටස විදිහට අවබෝධයටපත් වීමට අවශ්‍ය පුහුණු වීම වල යෙදෙන ශ්‍රාවකයෝ ඇහැසුරු කරගෙන මනාප උපදිනකොට අමනාප උපදිනකොට ඒ මනාපය දිහා බලන් දුන ආකාර තුනක් විග්‍රහ කරලා තියෙනවා. එකක් තමා ඕලාරිකය කියලා දකින්න ඕනේ. දෙවෙනි එක සංකතය කියලා දකින්න ඕනේ. තුන්වෙනි එක ඒ පුදුණු මනාපය කියන හැඟීම පටිච්චසමුප්පන්නයි කියලා දකින්න ඕනේ. ඒ විදිහට සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියමින් මනාපය කියන හැඟීම දිහා නුවණින් බලමින් විදසුන් නැසින් මේ ඕලාරික සංකත පටිච්චසමුප්පන්න වූ ස්වභාවය දකිමින් හිතන්න ඕනේ යම් මේ විදර්ශනාවෙන් උපදින උපේක්ෂාවක් තියෙනවනම් අන්නේ උපේක්ෂාව කොච්චර සාන්තද ප්‍රණීතද කියලා මනසිකාර කරන්න ඕනේ. අමනාපයක් කියන්නේ හිතේ උපදින හැඟීමක්. ඇහැට පේන සමහර දේවල් සම්බන්ධව අමනාපයක් වෙනවා. ඒ හැඟීම උපදිනකොටත් ඒක සංකතයි, පටිච්චසමුප්පන්නයි, ඕලාරිකයි වශයෙන් දකිමින් මේ විදසුනි විදසුනෙන් දැකීමෙන් උපදින යම් උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව කොච්චර සාන්තද ප්‍රණීතද කියලා මේ දිගින් දිගට කරන මානසිකාරයක් විදිහට තමයි විග්‍රහ කරලා තියෙන්නේ. හොඳයි. ඒ තියෙන්නේ එතකොට මේ මාර්ගස්ත පුද්ගලයෙක් ගැන නෙවෙයි මේක කොටස් තුනකට තියෙන බවයි සඳහන් වෙන්නේ. කොටස් තුනකට තියෙනවා. දැන් අපි මේවා අධ්‍යයනය කරනකොට ඇත්තටම අපිට මේ ඒ ඒ පුද්ගලයාගේ ස්වરૂපය ගැනත් යම් අදහසක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මම මේ කියපු කාරණාව දැන් මේ කියපු කාරණාව මේ මේ විදිහට දකින මානසිකාරයක් කියලායි ස්වාමීන් සඳහන් කරන්නේ මේ මානසිකාරය උපදවා ගන්න දැන් අපි ඊයේ පෙරේදා මේකේ තියෙන මූලික හරයක් කතා කරා දැන් මේකෙන් හොඳට තේරෙන්න ඕන මේකේ තියෙනවා එක්තරා මානසිකාරයක් මොකද්ද මේ මේක තුලින් උපදින උපේක්ෂාව උපේක්ෂාවේ තියෙන සාන්ත ස්වභාවය ප්‍රනීත ස්වභාවය කියන එකේ දැන් අපි අර කතා කරමු කාරණා දෙකෙන්ම එහාට ගිය තැනකට දැන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මම මෙන්න මෙහෙම කිව්වොත් මේක පිළිබඳව අපි හිතමු දැන් මනාපමනාප දෙකෙන්ම අපිට රිදෙනවනේ. එතන මනාපමනාප දෙකෙන්ම අපිට යම්කිසි රිදීමක් තියෙනවා. තුවාලයකුත් රිදෙනවනේ. අපේ ශරීරයේ තුවාලයක් ඇති වෙලා තියෙන වෙලාවක ශරීරයේ ඒ තුවාලයේ රිදීම් හමුවේ අපිට අදහසක් තියෙනව නේද? දන්න දෙයක් හින්දා බෙහෙත් දැම්මොත් මේක සුව කරගන්න පුළුවන්. ඒකවල හිතෙන්නේ නැහැ. මේක අඩු කරගත්තොත් මේක නැති කරගත්තොත් මොකද මේ තුවාලය කියන එක බෙහෙත් දැම්මොත් හොඳ වෙන ස්වභාවයේ තියෙන දෙයක්. එහෙනම් ඒක හේතු නිසා හටගෙන හේතු නිසා නැති වෙන එකක්. ඒක හේතු නිසා හටගන්නේ නැති වෙන්නේ කියන වචන එතන නැහැ. නමුත් ඒ අදහස අපි ළඟ තියෙන උපදින හැඟීමේ. නේද? ඒකත් එක්ක බෙහෙත් දැමී බෙහෙත් දාන්න අපි අපි නිකම්ම බෙහෙත් දාන්න පෙළඹෙනවා. ඒ බෙහෙත් දාන්න පෙළඹෙන්නේ ওই අදහස තියෙන හින්දා. ඒ අදහය බෙහෙත් දානකොට අදහස තියෙනව නේද? මේ මේකේ සුවයක් මේක සුවයක් ලැබෙනවා කියලා. මේ මේ මේ රිදෙනේව නැති වෙනවා කියලා. අන්න එහෙම මනාප අමනාප කියන්නේ තුවාල වගේ. හේතුයි. එතකොට ඒවා හේතු නිසා හටගන්නේ. මේක ඕලාරිකයි සංකතයි කියලා හේතු නිසා හටගන්නේ. එතකොට ඒක නැති කිරීමක් තිබේ නේද? නැති කිරීමක් තිබේ. දැන් ඔය ගෙදර ඉන්නකොට ඒ වගේ මනාපමනාප ඇති වෙනකොට එහෙම අදහසක් එන තියෙනවද දන්නේ මේ තුවාලට බෙහෙත් දාගෙන ඉක්මනට අඩු කරගන්න ඕනේ කියලා. තියෙනවද දන්නේ? ඒකයි අපි ඊයේ පෙරදා පුරුදු කරේ ඒක. මේක තණ්හාව හින්දායි හටගන්නේ. මේ තණ්හාව නැති කරන්න නම් නේද මේ බෙහෙත යෙදෙන්න ඕනේ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දවස් දෙකක් තිස්සේ පුරුදු පුහුණු කරේ මේ හේතුව දැන ගැනීම සඳහා. ඉතින් මේක බොහොම කොච්චර සාර්ථකව අපේ මානසිකාරය දිහා බුදුරජාන් වහන්සේ කරලා තියෙන විග්‍රහයක්ද කියලා බලන්න අපිට ඒවා තියෙන සියුම් භාවය දැනෙන්නේ මේ වගේ ධර්ම සාකච්ඡා කරද්දී. එතකොට දැන් මේක එක්තරා වැඩපිළිවෙලක්. මේ මේක सिद्ध කරගන්න ඕන සාමාන්‍යයෙන් මට මනාපයක් අමනාපයක් ඇති වුණාට පස්සේ තේරුණාට පස්සේ මේ මානසිකාරය ඇති කරගෙන ඒක නැති කරගන්න ඕනේ නැත්නම් එවැනි මානසිකාරයක් ඇති කරගෙන ඒ ඒ නැති වෙන තත්ත්වෙට හිතපත් කරගන්න ඕනේ සාමාන්‍යයෙන් සතියකින් දවස් දෙකකින් තුනකින් පැයකින් කොච්චර කාලෙකින්ද කියන එක ගැන යම් අදහසක් මේ සූත්‍රය තුල අපිට ඉස්මතු කරගන්න පුළුවන්ද ඒ සඳහා මොනවා හරි මූලාශ්‍රවල තියෙනවාද ඒ වගේ කොච්චර ඉක්මනින් මේක සිද්ධ වෙන්න ඕන සිද්ධ කරගන්න ඕනද කියන එක පිළිබඳව එහෙමයි මේ ලොකු සාන්නංශ උදාහරණ 6කින් මේක විග්‍රහ කරලා තියෙන සූත්‍ර දේශනාවේ ඒ කියන්නේ අපේ විදර්ශනා වේගය වගේ හැඟීමක් මට ඒක බලද්දී ආවේ කියන්නේ අපි කොච්චර විදර්ශනාවෙන් බලවත් කුසලයක් ඇති කරගෙන ඉන්න ඕනද මේ අකුසල් හමුවේ කියලා. දැන් පළවෙනි උදාහරණය සඳහන් කරලා තියෙනවා මේ ඇහැට යම්කිසි රූපයක් පෙනිලා ඒ රූපය හමුවේ මනාපයක් කමනාපයක් ඉපදුනොත් ඒක අකුසල්. ඒතර අකුසල ස්වභාවය බැහැර වෙන්න ඕනේ මේ විදර්ශනාව නැවත නැවත නැවත නැවත පුරුදු කරපු කෙනාට ඇහිපිය ගන්න වේගයක් තුළ. එතන සඳහන් කරනවා මේ නිරෝගී කෙනෙක් ඇහි පිය ගහන වේගයක් තුල කියලා. දැන් අර මලානිකව ඇහි පිය ගහන වේගයක් නෙවෙයි සූත්‍රය එහෙම විග්‍රහ කරලා තියෙනවා හොඳ නිදුක්ව ඉන්න කෙනෙක් ඇහි පිය ගහන යම් වේගයක්ද එවන් වූ වේගයක් තුල උපන් අකුසලේ ප්‍රහාණය වෙන්න ඕනේ. දැන් ලොකු සන්නාස මේ දැන් මේ දහම් පුහුණුවේ යෙදෙන අයට උනත් දැන් මේ අකුසලය දුරු කර ගැනීමට යන කාලයේ මේ විවිධ පරතර තියෙනවා. සමහර අයට උදේට තරහා ගියොත් හැන්දෑව වෙනකම් මේ තරහ නැති වෙන්නේ නැහැ. සමහර අයට වරු වෙන්නේ තරහ නැති කරගන්න පුළුවන්. සමහර අයට මාස ගණන් යනවා ඒ කෙනාගේ එකත් එක්තරා දක්ෂතාවය අනුව තමයි. අනුව තමයි. දැන් අපි හිතමු මේ ඒ කියන්නේ මේ මේක කරගන්න ඕන කියන එකේ වටිනකම දැන් අපි හිතමු මේ මරණාසන්න මොහොතක් ආව කියලා. දැන් අපේ සාමාන්‍ය ජීවිතේ නම් මේ අකුසලයේ දුරු කර ගැනීමට යම් කාලයක් පිළිබඳව යම් අදහසක් හරි ඇති කරගන්න පුළුවන්. නමුත් මරණාසන්න මොහොතේදී අපිට අකුසලයේ දුරු කරගන්නට මරණාසන්න මොහොතේ යම් මනාපයක් කමනාපයක් ඉපදුනොත් ආයෙත් හැරෙන්නවත් වෙලාවක් නැහැ. දැන් කෙනෙකුට දැන් හිතනවා නම් මට සාමාන්‍යයෙන් මේ ගෙවි යන ජීවිතයේ මේ කාලේ යම් මනාපයක් කමනාපයක් ඉපදුනම වරුවක් තියනවා, පැය ගාණක් තියනවා කියලා හරි භයානකයි ඒක ලොකු සන්නස. මොකද මරණාසන්න මොහොතේ යාට ඉස්සරයි. කර කියා ගන්න දෙයක් කර කියා ගන්න දෙයක් නැහැ. යාට වෙලාව මදි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රායෝගිකව ඇසිපිය ගහන වේගයත් තුළ මේ මනාපමනාපය ප්‍රහාණය වෙන විදිහට මේ විදර්ශනාව ගත හැකි බව මෙතන මේ අපිට මතු කරලා තියෙනවා. ඊළඟට කනට ඇහෙන සමහර දේවල් සම්බන්ධවත් එහෙම අපර මනාපමනාප උපදිනවා. ප්‍රියමනාප ශබ්ද හෝ අමනාප ශබ්ද පිළිබඳව අප්‍රිය ශබ්ද පිළිබඳව මනාප මනාප දෙන්න පුළුවන්. අසුරු සනක් ගහන වේගයක් තුල ඒ අකුසලයේ දුරු කර ගැනීමට මේ සංකතයි පරිසම්පන්නයි ඕලාරිකය ආදී වශයෙන් විදර්ශනා කරමින් අකුසලයේ බැහැර කිරීමේ ප්‍රබල කුසල වේගයක් ඇති කර ගන්න ඕනේ. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ හේතු වෙලා හරි අකුසලයක් හටගත්තොත් මනාපමනාපයක් හටගත්තොත් උදාහරණයක් තියෙන්නේ ඇල කරපු නෙළුම් පතක. කියන්නේ ඇල කරපු එක. මදක් ඇල කරපු නෙළුම් පතකට යම් වතුර බිඳුවක් දැම්මොත් පහළට යන්නේ යම් වේගයකින්ද. එවන් වූ වේගයක් තුළ නාසර දැනෙන ගඳ සුවඳ සම්බන්ධව ඇති වෙන මනාපමනාප කියන අකුසල ස්වභාවයන් ප්‍රහාණය වෙන්න ඕනේ. ඒ විදිහට අපි හිත හදාගෙන ඉන්න ඕනේ. අර ලොකු සන්නාංශ මතක් කළා වගේ මේක මේ සෝතාපන්න වෙලා කරන එකක් නෙවෙයි. ඊට කලින් අපේ විදර්ශනාව කොච්චර ඈතට යන්න ඕනද කියලා තමයි විග්‍රහ වෙන්නේ. ඊළඟට දිවට යම් රසයක් දැනුණොත් රසින්දත් මනාපමනාප උපදින්න පුළුවන් කෙනෙකුට මරණාසන්න මොහොතේ වුණත් ආහාර විශේෂ ගිජු කටයුතු කරනකොට කෙනෙකුට මේ එහෙම කිය අපිට ආරංචි වෙලා තියෙන අවස්ථාව වල තරම් තියෙනවා මරණාසන්න මොහොතේ අර මට මතකයි එක්තරා කෙනෙක් කිව්වා මේ කියලා තිබුණා බට වලින් තමයි ආහාරය යවන්නේ බුලත් විතක් කොටලා බටේ දිගේ යවන්න කියලා. එතකොට කියන්නේ බුලත් පිට පවා හේතු වෙලා ඒ වෙලාවට අකුසල සහගත මානසිකත්වය. කියන්නේ රසවත් දැනෙන්නේ නැති නේද රස දැනෙන්නේ නැහැ. ඉතින් බටේ දිගේ යනකොට රසය දැනෙන්නේ නැහැනේ. බඩට හරිය වැටිත් දෙන්නේ. කොතර තණ්හාවක් නේද? එහෙමයි. එතකොට ඒ ඒ ඒ වෙලාවේ ඇති වෙනේ මනාපය මොනතරම් ව්‍යසනයක් සංසාර ජීවිතයට කරයිද කියලා අපිට කියන්න බෑ. ආහාර විශේෂ නමුත් එහෙනම් මනාපමනාපයක් ඉබදුනොත් උදාහරණයක් තියෙන්නේ දිවක තියෙන කෙළපිඩක් බැහැර කරන්නට යන්නේ යම් වේගයක්ද යම් කාලයක්ද ලං කාලයක් තුලේ අකුසලයේ දුරු කරගන්න ඕනේ දුරු වෙන්න ඕනේ ඊළඟට සඳහන් කරනවා මේ ශරීරයට දැනෙන පහස පිළිබඳව එතකොට ශරීරයට දැනෙන පහස පිළිබඳව ඊළඟට මනසට දැනෙන ධර්ම පිළිබඳව දැන් මුලින් සඳහන් කළා ආදරය වගේ හැඟීම් දැන් අපි හිතමු අපිට යමෙක් ගැන ආදරයක් ඉපදුනොත් බොහෝ අය ඒකත් එක්කම ඉන්න ගතියක් තියෙනවා. දැන් දරුවෝ ගැන අපිට ආදරයක් ඉපදුනොත් එහෙම ඒකම මිහිරක් කොට ආස්වාදයක් කොට ජීවත් වෙන ගතියක් තියෙනවා. නමුත් අන්නේ මනසට දැනුණු අකුසලාදී ධර්මහමුවේ පවා රත් වෙච්ච යකඩ කබලකට වතුර බින්දුවක් දානකොට ඒක අතුරු දහම් වෙන්නේ යම් වේගයකින්ද. අපි හිතමු රත් වෙච්ච තෙල් තාච්චියක් තියෙනවා. තාච්චියක් තියෙනවා කියලා හොඳට රත් වෙච්ච ඒකට වතුර බින්දුවක් දැම්මට පස්සේ ඒ වතුර බින්දුව අතුරුදහන් වෙන්නේ යම් වේගයකින්ද එවන් වූ වේගයක් තුළ මේ මනස ඇසුරු කරගෙන උපදින ආදරය ආදී හැඟීම් පවා ප්‍රහාණය වෙන මට්ටමට විදර්ශනාව දියුණු කරගෙන ඉන්න ඕනේ. කියන්නේ විදිහට මේ අපි ඉන්න ඕන තැන අපි ඉන්න තැන අනිතේ බලන්න අපිට මුලාවටපත් නොවෙන්න හේතුවක් වෙනවා එවැනි තත්යකට පත් වුණා කියලා වක්වත් කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ මම සෝතපන්නයි කියලා. රද මේ යන්තම් පුංචි පුංචි මේ ධර්ම කරුණු අරගෙන මගේ තුල ඒක තියෙනවා කියලා හිතාගෙන මුලාවටපත් වෙනවා. ඒ කියන්නේ එච්චර දියුණු තත්වයකටපත් වෙන්න ඕනේ. ඒත් සෝතපන්න ස්වභාවයෙන් මෙහා කියන එක. ඉතින් මේක හරීම මේ කිසිම ඉඩක් තියලා නැහැ අර උදාහරණ දෙකේදීම ඇසි පිහලන එකයි අර වකුරු වෙලා තියෙන අතත් දිගාරන එකයි කියන අවස්ථා දෙකේදීම කියන්නේ ගිලන් නැති නිරෝගී පුද්ගලයෙක් කියලා. බුදුරජාණන් වහන්සේ අපිට රින්ගන්න ඉඩක් තියලා නැහැ කොහොමවත්. අත්ත කතාව තමයි. ඔව්. ඒක නැත්නම් දැන් ගිලන් පුද්ගලයෙක් නම් මේක හිමින් කරනවා වගේ කාලයක් ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. ගිලන් නැති පුද්ගලයෙකුට වකුට වෙච්ච අතක් දිගාරින් යන කාලය කියලා නේද? දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ තරම් සංකීර්ණ වැඩපිළිවෙලක් හරිද නිකන් ගානක් හදලා විසඳුමක් ගන්නවා වගේ දීර්ඝ වැඩ පිළිවෙලක් කියලා අපිට හිතෙන්නේ මේක ඇත්තටම ප්‍රායෝගික තලයක තියනවාද මේක අපිට කරන්න පුළුවන්ද කියන එක ගැන දීර්ඝව අපිට සාකච්ඡා කරන්න වෙයි මම හිතන්නේ. ඒකට මම පොඩි ප්‍රවේශයක් ගන්නම් ඒ කියන්නේ දැන් සංකතයි ඕලාරිකයි පටිච්චසම්පන්නයි කියන කාරණා තුනත් එක්ක මේක කරගෙන යන්න මෙච්චර කෙටියෙන් පුළුවන් ද කියලා පුංචි ප්‍රවේශයක් අරගෙනම අපි බලමු. ඒ කියන්නේ මම මෙහෙම කියනවා මේක මේ වචන තුනත් එක්ක ඇති වෙන අපිට මේ වචන තුන පිළිබඳ ඇති වෙන හැඟීමක් චේතනාවක් වෙන්න ඕනේ මේ මොකද හුඟක් තැන්වලදී අපිට පේන්න තියෙනවා කුසල හැඟීම කියන එක දැන් අපි ගත්තොත් ඊර්ෂ්‍යාව කියන එක අකුසලයක් මුදිතාව කියන්නේ කුසලයක් මුදිතාව කියන කුසලය කුසල හැඟීම වචනයෙන් විස්තර කරන්න පුළුවන්ද? ඒ චේතනාව පිළිබඳව අපිට විස්තර කරන්න පුළුවන් ඒක මෙන්න මෙහෙමයි කියලා මේ පාට මේ හැඩය මේ නේද එහෙම විස්තර කරන්න පුළුවන් එක නෙවෙයි ඒක උපදින හැඟීමක්. එතකොට හැම කුසලයක්ම ගත්තම මාර්ගසිත පවා මානසික సంతානයක උපදින චේතනාවක් හැඟීමක්. එහෙනම් මෙතන තියෙන්න ඕන සංකතය ඕලාරිකයි පටිසම්පන්නයි කියන වචන තුන නැත්නම් මේ කියන තුනේ තියෙන මේ තේරුමත් එක්ක අපිට එන හැඟීමක්. එන්න එහෙම වුණොත් නම් මම හැම වෙලේම මතක් කරන්නේ මට ඒක හොඳින් මං ඉන්නවා මේ වෙලාවක. ඉන්න වෙලාවක එකපාරටම තරහකාරයෙක් දකින්න. තරහකාරයෙක් දකින්න මම මෙහෙම හැරිලා මෙහෙම බලනකොටම තරහකාරය දිහා මගේ ඇසිපිය හෙලන්න වඩා වේගයෙන් මට තරහ කියන හැඟීම උපදිනවා. නේද? තරහ කියන හැඟීම උපදිනවා. අන්න ඒ වගේ මේ කුසලය හැඟීමක් විදිහට වර්ධනය කරගෙන තිබ්බොත් අපිට ඇසිපිය හෙලන වේගයට වඩා වේගයකින් මේ මානසිකාරය උපදින්න තියෙන ඉඩකඩ ඕන තරම් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එහෙනම් මේ මානසිකාරය පිළිබඳව දැන් ඔය කියපු මේ මනාපය අමනාපය ඕලාරිකයි සංකතයි පටිසම්පන්නයි කියන ආකාරයට යම් සාන්ත වූ ප්‍රණීත වූ ඒතන් සන්තං ඒතන් පණිතං උපේක්ඛාති කියලා මට මතක හැටියට තියෙන. එහෙමනම් මේ ඒ එහෙම ඒ ඒ ඒකේ නැති කිරීමේ තියෙන සාන්ත ස්වභාවය පිළිබඳව උපේක්ෂාවක් හිතේ උපදවාගෙන ඒවා මනාපයම දුරු කරගන්න ඕනේ කියලා. ඒ එහෙම මානසිකාරයක් කියලා. එතකොට ඒක එවැනි හැඟීමක් උපදවා ගැනීමක් කියලා කිව්වොත් ඒ ගැන අපිට දෙසරයක් තුන් සැරයක් හිතන්න ඕනේ. නමුත් මේක ගැන තව සාකච්ඡා කරගන්න අපි වචන තුන පිළිබඳ යම් අදහසක් ඇති කරගන්න ඕනේ. ඕලාරික සංකත පරිසම්පන්න කියන. ඒ පිළිබඳව කොහොම අපි පොඩි සාහිණාංශකෙ විමසලා බලමු මේ ඕලාරික සංකත ඕලාරික පරිසම්පන්න කියන වචනවල අර්ථය පිළිබඳව කොහොමද අපිට දැනගන්න පුළුවන්. එහෙනම් ලොකු ගානංශ මෙතන මේ වචන තුනේ අර්ථ තුන නම් පැහැදිලිවම දැනගන්න ඕන මේ මේ මානසිකාරයට යොමු වෙන්න කලින් මෙතන සංකත කියන වචනේ අර්ථය සකස් වුණ කියන අර්ථය සකස් වුණ කියන අර්ථය ඒ කියන්නේ මේ මනාපය කියන මේ හැඟීම මේ මොහොතේ සකස් වුණ එකක් මේ ඇහැසුරු කරගෙන ඉපදුණු මේ අමනාපය මේ මොහොතේ සකස් වුණ එකක්. ඒක මං කරපු දෙයක්වත් වෙන කවුරුත් කරපු දෙයක්වත් නෙවෙයි. ඒක අර සකස් වුණ කිව්වම නේ ලොකසංශ. ඒක අර යම් අනාත්ම ස්වභාවයක් මතුවෙන එතන කියන්නේ. මේ මනාපය මේ අමනාපය සකස් වුණ එකක්. ඒකට සංකත කියන වචනේ භාවිතා කරනවා. ඊළඟට ඕලාරිකයි කියලා කියන්නේ මේ ඉපදුණු හැඟීම හරිම මේ රළුයි මේ මනාපය හරිම රළු හැඟීමක් මේ අමනාපය හරිම රළු එහෙම නැත්නම් ගොරෝසු දුක්ඛගත ස්වභාවයක් කියලා ගත්තත් කමන්නේ නැහැ උපසංස මේක දුකක් වගේ මේ ඉපදුණු මනාපය ඕලාරික එහෙම නැත්නම් ඕලාරික කියන්නේ ගොරෝසු රළු දුක්ඛගත වගේ ස්වභාවයක් මේ අමනාපය රළු ගොරෝසු දුක්සහගත ස්වභාවයක් කියලා ඒ හැඟීම අරමුණු කරලා දකින්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට පටිච්චසමුප්පන්නයි කියන්නේ හේතුන් නිසා හටගත්ත හැඟීමක්. හේතුන් නිසා හටගත්ත. ඉබේ හටගත් එකක් නෙවෙයි කියලා අදහසෙන්න ඕන. හේතුන් නිසා හටගත්ත එකක්. ඒතර මම කරගත් එකක් නෙවෙයි හේතුන් නිසා හටගත් එකක් කියන හැඟීම තමයි පටිච්ච සමුප්පන්න කියලා විග්‍රහ වෙන්නේ. ඒ තුනට ඒ අර්ථය ඒ තුනේ අර්ථයට අනුකූලව ඒ අදාළ මානසිකාරය අපේ අපේ භාෂාවෙන් අපිට දැනෙන විදිහට මෙනෙහි කිරීම තමයි මෙතනදී වෙන්න ඕනේ. ඔව්. එතකොට ඒක මෙනෙහි කරපුවා මේ තුනම එක්ව අපිට එක හැඟීමක් තියෙනවා මේක හරියට නිකන් මේ අර අපි තුවාලේ උදාහරණයක් ගමුකෝ දැන් නේද? තුවාලය ගැන ගත්තාම එහෙමයි අපිට මේවා තේරුම් ගන්න පහසු වෙන්නේ මේක දුක් සහගතයක් මේක මේ ශරීරය හටගත්ත gaduwak කියන්නකෝ නැත්තම් තුවාලයක් මේක හටගත් එක මේක හටගෙන තියෙන එක ඒක රළුයි මේක ඕලාරිකයි මේක මේක රළු ගතියක් තියෙන දෙයක් මේක ගොරෝසු ස්වභාවයක් තියෙන මේක දැනෙන දුක් සහගත දෙයක් තුවාලේ දුක් සහගත දෙයක් ඊළඟට මේක හටගත්ත එකක්. මගේ ඇඟේ හටගත්ත තුවාලයක්. නේද? ඒවා අපි දන්නවා හැඟීම් විදිහට දන්නවා. නේද? මේක 아무තෙන් කියන්න දෙයක් නැහැ. හැඟීම් විදිහට දන්නේ කොහොමද? මම මේ තුවාල කියන ඒවා මගේ දැන් චූටිම චූටි කාලේ අපි ওই තුවාල ගැන දන්නවද? නැහැ. තිරිසන් සතෙක් ගත්තොත් එහෙම තුවාලයක් වෙලා නම් එයා දන්නවද ඒ තුවාලය පිළිබඳව? ඒ කියන්නේ අපි බෙහෙතක් දැම්ම වුණත් ඒ බෙහෙත එයා මොකද කරන්නේ? හාපලායින් කරලා දානවා. නේද? ඒ කටින් අයින් කරලා දානවා. ඒ මොකද එයාට අදහස් මාත්‍රයක්වත් නැහැ මේ තුවාලය හොඳ වෙන්නයි මේ බෙහෙත ගල්වලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ එයාට මේ තුවාලයෙන් නිදහස් වීමේ නිදහස් වී ලැබෙන සාන්ත ස්වභාවය ගැන කිසිම අදහසක් නැහැ. එයා එතන එතන රිදෙනවා නම් හපන්න තමයි හදන්නේ හැබැයි. නේද? එතන රිදෙනවා නම් හපන්න හදන්නේ. එතකොට මේ තුවාලේ මෙන්න මේ කාරණාවෙන් හින්දා හටගත්ත දෙයක්. අපි තුමු ඩේ විස බීමකින් විසප්පු ගෙඩියක් තාලා තියෙනවා ලොකු එකක්. එහෙනම් මේකට ඇඟට බෙහෙත් බොන්න ඕනේ තව. කියලා අන්න ඒ වගේ දැන් මේ කාරණා තුනම තුනම ගැන අපිට ඒකෙන් ඊට පස්සේ ඒ තුනින්ද ඒ මේ තුවාලෙහින්ද ඇතිවෙන සාන්ත ස්වභාවය කියලා ඒ තුවාලය හොඳ වීමෙන් ඇතිවෙන සාන්ත ස්වභාවය ගැන හැඟීමක් මානසිකාරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි බලන්න අර කාරණා තුනම එකතු වෙලා සංකතයි ඕලාරිකයි පටිච්චසම්පන්නයි කියන කාරණා තුනම මිශ්‍ර වෙච්ච හැඟීමක් අපිට තුවාල ගැන තියෙනවා. මේක හොඳ කරගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. ඒක තමයි මෙහෙත් කරගන්න. අන්න ඒ වගේම අපේ සිතුවිලි අපේ මනාප අමනාප කියන මේ සිතුවිලි පිළිබඳව චක්කු සෝත ගාන ජීවයා කාය මන කියන ඒවා ඒවා ඇත්තටම වෙච්ච දෙයක් කියන එක නේද? වෙච්ච දෙයක් කියන්නේ මේ මගේ මම ඇහැ මෙහෙवला මට ඕන විදිහට හැදෙන මනාපයක් අමනාපයක් නෙවෙයි මම විශේෂයෙන් අමනාප ගන්න අමනාප ගත්තාම අපි කවුරුත් කැමති නෑ අමනාප වලට. එහෙනම් චක්කු විඤ්ඤාය රූප විශේෂෙහි මේ අමනාප ඇති වෙනවා. එතකොට ඒක මේ මහා ගැටලුකාරී තත්වයක් මට මාව මාව අභිබවා මාව යට කරගෙන නේද මගේ පාලන ශේෂ්ත්‍රය බිඳගෙන නේද මම කියන හැඟීම පවා මගේ කියන හැඟීම පවා නැති කරගෙන නැතිකරන්න නැත් ඒ කියන්නේ එහෙම එකක් ඇති වෙන්නවත් බෑ ඒ වගේ දරුණු තත්වයක් තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා අපි නිකන් අපි නිකන් ඔය ඉන්නේ නිකන් හුල ගියන කොළ වගේ ඔය කිව්වට මේ නේද මේ අපි නොහිතන වෙලාවක නොහිතන තැන නොහිතන විදිහට ඒවා ක්‍රියාත්මක භාවයට යනවා. ඉතින් අන්න ඒ වාගේ මේ බෙහෙත් ගැල්වීමෙන් මේවා නැති කරන්න පුළුවන්. තුවාලේ හොඳ කරන්න පුළුවන් වගේ අන්න ඒව නැති කරන්න පුළුවන් කියන හැඟීමක් තමයි මේ තුන හරහා එන්න ඕනේ. එතකොට එහෙම එකක් සකස් කරගන්න පුළුවන් වෙන්නේ මේ පිළිබඳ සියුම්ම දැකීමෙන් මේ වගේ මානසික කාර්යයක් තියෙනවා කියලා සියුම්ම දැකීමෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කරන පුහුණුවේ තමයි. එතකොට අපි මේක ගැන ඒ කෙටි කාලයකදී මේක सिद्ध කරගන්නවා කියන්නේ ඔන්න වගේ හැඟීමක් උපදවා ගැනීම කියන එකයි මේක කරන්න බැරි දෙයක් නෙවෙයි කිව්වොත් මේ පොඩි සයන්හන්සේගේ අදහස තවත් මේ මම කරපු විග්‍රහය ගැනත් ඔය තුවාලේ කතාවත් ගැන අපේ පින්නන්ත අයට තේරෙන්නේ ඒ ඒ එතන ඒ මේක ප්‍රායෝගිකද ඇත්තටම මේක ප්‍රායෝගිකද කියන එකත් මේක සිද්ධ විය යුතු දෙයක් අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනා නම් අපේ මනස දිහා බලලා මේ කාලය අඩු කරගන්න ඕන එක ඒ කියන්නේ අපි හිතුවොත් මේ වගේ තත්ත්වකින් මේක මේ ශාන්ත භාවයටපත් වෙන්න කලින් සතියක් ගියා නම් දැන් දවසකින් පුළුවන් වෙන්න ඕනේ දවස පැයකින් පුළුවන් වෙන්න ඕනේ පැය ඒ වගේ යම් ප්‍රායෝගික දෙයක් මේ කාරණාත් එක්ක තව අපේ පින්නන්ත අයට අවධානය යොමු කරන්න පොඩි හැමෝම දැනෙන්නේ මොනවද මේ කාරණා පිළිබඳව මට හිතෙන්නේ දැන් මේ මේ මේ පිළිබඳව අපි ඉස්සෙල්ලම දැන ගැනීම කියන එක सिद्ध කරගෙන මේ දැන් මේ මනාපමනාපවල සංකත පරිසමුප්පන්න ස්වභාවය ඕලාරික ස්වභාවය හැමතිස්සෙම තියෙනවා. දැන් අපි හිතමු උදේ ඉඳලා යම් මමනාපයකින් ඉන්නවා කියලා. හැම මොහොතකම මේ ලක්ෂණ තුන තියෙනවා. හැම මොහොතකම ඒ හැඟීම කියන්නේ සකස් වෙන එකක්. ඒක දුක් ඇති කරන ස්වභාවය එකක්. ඒක හේතු නිසා හටගත් එකක් කියන එක හැම මොහොතකම තියෙනවා. නමුත් අපි ඒකට අවධානයක් හැම යොමු කරන්නේ ඒ මනාපමනාපත් එක ජීවත් වෙන නිසා අර මේ මේ ධර්මතාවය මතු කර ගැනීමට නුවණින් ඒ දිහා බලන්නේ නැති ස්වરૂපයක් තියෙනවා. පටිච්චසමුපාදය කියන එක ලොකු සාහනාංශ අපේ දවස පුරාටම ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි ඒ පැත්තට අවධානයක් යොමු කරන්නේ අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ මුදුර යම් කිසි කෙනෙක් ලොකු හැඟීමක් ඇති කරගෙන විශේෂයෙන් මේ විදර්ශනා උපේක්ෂාවේ තියෙන සුවය ගැන දැඩි කැමැත්තක් ඇති කරගෙන ඒක මොනතරම් සුවදායි තත්ත්වයක්ද කියන්නේ මනාපමනාප උපදින් නැති විදර්ශනා උපේක්ෂාවක් තියෙනවා නම් අන්නේ උපේක්ෂාවේ තියෙන ආනිසංස වාදය ගැන හිත හිත මොකද කරන්න ඕන ලොකු කැමැත්තක් ඇති කරගෙන සිව් විරියව තුන. ඒ කියන්නේ අපි භාවිතා කරන ඉරියව් හතරක් තියෙනවා. අනේ හැම ඉරියව්වක් තුලදීම ඇති වෙන මේ මනාපමනාප කියන වාඩි වෙලා ඉන්නකොට තියෙන මනාපමනාප දිහා මේ සංකතය ඕලාරිකය පරිසම්පන්නයි කියන විදිහට විදර්ශනාවෙන් දකින්න උත්සාහ කරන්න ඕනේ. නැගිටලා ඉන්නකොටත් මනාපමනාප ආදී ඇති වුණොත් එහෙම දකින්න උත්සාහ කරන්න ඕනේ. ඇවිදිනකොට බස්වල යනකොට ඒ වගේ රැකී ආරක්ෂාවලට යනකොට ඒ ඇති වෙන මනාපමනාපතියම මෙහෙම දකින්න බලන්න ඕනේ. නිින්ද යන මොහොත දක්වා එළවෙලා ඉන්නකොට හරි එහෙම නැත්නම් සවස් කාලයක එළවෙලා ඉන්න වෙලාවක හරි මනාපමනාප හට ගන්නකොට මේ විදිහට දකින්න ඕනේ. අන්න එහෙම දකින්න දකින්න දකින්න මෙයාගේ අර අකුසලයේ ප්‍රහාණය වෙන වේගය එන්න එන්න වැඩි වෙනවා. එතකොට තමයි අර සතියක් තියපේකට වරුවෙන් වරුවක් ගියපේකට පැයෙන් පැයක් ගියපේකට විනාඩි 10කින් ওই විදිහ අවසානයේට ඇහිපිය ගහන කාලයක් තුල මේ අකුසලෙ දුරු කරගන්න පුළුවන් තත්යකට හිත හැදෙන්නේ. ඒතර අකණ්ඩ උත්සාහය අකණ්ඩ කැපවීම තියෙන කෙනෙකුට නම් ආයි මේ කරගන්න බෑ කියන එකයි මේ එහෙම කියන්නේ බෑ අනිවාර්යෙන් මේ කරගන්න පුළුවන්. නිරන්තර උත්සාහය තමයි මට නම් හිතෙන්නේ මේ වගේ මානසිකත්වයකට එන්න තියෙන හොඳම වැඩපිළිවෙල එහෙම තමයි මට හිතෙන්නේ ලොකු සංස. ඔව් ඒ කියන්නේ දැන් එක අතකින් බලනකොට අපි මේක නොකර වෙන මොනවා කරන්නද කියලා අඳුම ගන්න තේරෙන්න ඕනේ මේ මේ මේ කර්මේ මේ කර්මය කියලා කියන්නේ මේක ඉබේ වදින බෙරයක් වගේ අපේ මේ ඉන්ද්‍රියන් ටික. ඉබේ වදින බෙරයක් වගේ කියලා කියන්නේ මේ නවත්ත ගන්න බැරි ඇත්තටම ඉතින් කම්බරේ කියලාමත් අපි කියනවානේ නේද හැත් රූපයත් ගැටීමෙන් නේද උපදින මේ චක්කු විඥාණය නේද මේ තුනේම එකතු වෙන උපදින ස්පර්ශය සහ ඒකෙන් දායක කරන වේදනාව මම දන්නේවත් නැහැ මෙතන සකස් වෙනවා නේද මම ඔකට කියන්නේ හරියට අපි නිකන් උපකරණ වගේ මැෂින් වගේ කියලා නේද මේ ලෝකෙම ගත්තොත් එහෙම සමස්තයක් වශයෙන් ගත්තොත් මේ ලෝකේ ඉන්න කො මිනිස්සු මේ එලි ටිකක් ඇහැට පේන රූප යම් ප්‍රමාණයක් තියෙනවා නේද? ඒකට කියනවා රූප විශේෂ කියලා නේද? ඒ කියන්නේ වර්ණ රූප ඒ වර්ණ රූප ටික නැවත නැවත නැවත දැක ගැනීමේ ආශාවකින් පෙළෙනවා. <laughs> ඒ සඳහා යාලා නොඒකුත් උපක්‍රමේ පොඩි දෙයක් නේ අපිට පේන්නේ යම් කිසි කොටසක් විතරයි දැන් රූප සහ හැඩ මෙහෙම පේනවා. ඒ වර්ණ වශයෙන් තියෙන ඒවා හින්දා මේ හැඩ වර්ගයක් පේනවා. ඉතින් මේ හැඩ වර්ගයක මේ සංසන්දනය කරමින් මේ හැඩ දකිමින් රූප දකිමින් ඉතින් ඔහේ ඉන්න ඊළඟට ඇහෙන ශබ්ද ප්‍රමාණයක් තියෙනවා ඒ ශබ්දවල මිහිරි ශබ්ද ඒ ඒ කෙනාට මිහිරි වෙලා තියෙනෙත් එක එක එක එක විදිහට ඉතින් මේවා මේ ඇහෙන ශබ්ද සහ ගන්ධ නේද එක එක දැන් ඔය පාන් රස බත් රස කීක තියෙන මේ රස ටිකක් තියෙනවා මේ ටික අතහැර ගන්න බැරුව මේ ටික අතහැර ගන්න බැරුව මේවා පිළිබඳවම උපදින සංඥා රත් වෙමින් දැවෙමින් සංඥා හින්දා රත් වෙමින් දැවෙමින් තිරසං සත්තුන්ගේ ඉඳලා අපි දක්වාම මේ මේ එක්තරා ප්‍රවාහයකට නත් වෙලා තියෙනවා. ඒක අනිත් පැත්ත කරකවා ගන්න තියෙන අවස්ථාව තමයි බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක මේවා අනිත් පැත්ත හරව ගන්න පුළුවන් මේවායින් අත මෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක උපදවා ගන්න තියෙන අවස්ථාව පැහැරහරින්නේ නැතුව අපේ පොඩි සාවින්නාසි දැන් කිව්වා වගේ අඩුම ගානේ මේ මාසිකින්වත් එකක් අඩු කර ගන්නවා කියන්නේ දැන් මනාපයක් වහ දරුවෙකුට උපදින දැඩි ආදරයක් කියන එක. නේද? මම ඇයි ඇයි මේ මාසිකින්වත් කියලා කිව්වේ? දැන් සමහර අය ගැන තියෙන තරහ කොච්චර කල්ද? <laughs> කෙනෙක් කෙරේ අමනාපයක් ඉපදිලා ඒක ඒ අමනාපය පවත්වාගෙන යන මිනිස්සු කොච්චර ඉන්නවද බුද්ධෝත්පාද කාලයේත් එහෙමයි නේද සමහර වෙලාවට බව ගහනක් දෙව්දත්ත උන්නේ නේද ඒක දිගටම එනවා මේක අරගෙන අමනාපයක් අරගෙන දිගටම එනවා එතකොට හිතේ උපදින මේ අමනාපය ඒ වගේ අපිත් නේද එතකොට නම් මේක වැරදි දෙයක් කියුණාද මන්ද දේවදත්ත දිගටම ආවා මම ඉතින් ඔය මේ පැය දෙක තුනක් දවස් දෙක තුනක් ගියාම මොකද කියලා හිතයි දන්නේ නැහැ. නමුත් මේ පැය දෙක තුන ඇතුළත මගේ මරණය සිද්ධ වුණොත් දෙවිදත්තට වෙච්ච දේම තමයි වෙන්නේ. ඒක දිගටම අරයි ඊට පස්සේ ඒකද මේක ඒකෙන් අයින් කරගන්න ඕනේ මේ සිද්ධ වෙන ළඟ සිද්ධ වෙන සිද්ධිය. නේද? තේරුම් අරගෙන ඒක ඉක්මනින් දුරු කරගන්න ඕනේ මොකද තේරුම් නැහැ ඇහැ කන නාසය දිව ශරීරයට මේවා මොනවද දුන්නත් වැඩක් නැහැ. ඒවා හරියට නිකන් ගිනි ගොඩවල් වලට මොනවා හරි දානවා වගේ. එකම රූපේ දැන් කොච්චර පෙන්වලා තියෙනවද? එකම ශබ්දය අස්වලා තියෙනවද? එකම ගන්ධය, එකම රසය, එකම පහස කොච්චරනම් දැන් ලබා දීලා තියෙනවද? ගිනි ගොඩවල් වලට මොන හරි දානවා වගේ. ඒ ගිනි ගොඩවල් වලට මොන හරි දාපුවම මොකද වෙන්නේ? පිච්චිච්ච තැනවත් නැහැ අර මොකද කරන්නේ? සලකුණක්වත් නැහැ. ඒ වගේ අර දේවල් හින්දා අපිට ඉපදිච්ච සතුටක් තියෙනවා නම් කලින් ඒක කොහෙවත් නැහැ. ඒ සතුට ආය ගන්න නම් ඒක ආය පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ගිනි කොට ආය මොනවද දාන්න ඕනේ. කලින් ඇතිවෙච්ච සතුට මනාපයක් කමනාපයක් වෙනු තියෙක තියෙකින්ද ඉතුරු වෙලා තියෙන්නේ තණ්හාදික නැවත දැකීමේ ආසාව විතරයි. ඉතින් මේක තමයි தত্ত্বය මේකෙන් අත මිදුනට පස්සේ පළවෙනියෙන්ම සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ කියනවා ශේක්ෂේක් කියලා. එතකොට මේකේ තියෙන තව චුට්ටක් එහාට අපි කතා කරොත් නැවත අපි මේක ටික කතා කරන්නත් බලාගෙන නමුත් අපේ කාල වේලාව අනුව වටින දෙයක් කතා කරගන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන් හින්දා අපි තව කොටසක් සාකච්ඡා කරමු මේකේ තියෙන මේ ශේක්ෂ ප්‍රතිපදාව කියලා සඳහන් කරලා තියෙනවා. මේ ඉන්ද්‍රියන් ශේක්ෂයකට කොහොමද දැනෙන්නේ ඉන්ද්‍රියන් පිළිබඳව කියන එක පිළිබඳ අපි පොඩි සාහනහසකින් විස්තරයි. දැන් ලොකුසන්න සෝතාපන්න ශ්‍රාවකයාටත් කාමච්ඡන්දය උපදිනවා. ඒ කියන්නේ මනාපය උපදිනවා. ඊළඟට ව්‍යාපාදේ වෙන සමනාපය උපදිනවා. මොකද මේ දෙක ප්‍රහාණය වෙන්නේ මේ අනාගාමී කාමරාග පිටක තියෙන හින්දා. එහෙමයි. එතකොට දැන් මේ විදිහට ඔය කලින් සඳහන් කළ ඕලාරික සංකත පරිසම්පන්න කියන විදර්ශනා මනසිකාර වලින් ඉදිරියට ගියපු ඊළඟට ඒ ඉපදුනා වූ නිවැරදි මානසිකත්වයන් තුළ වාසය කිරීමෙන් මූලික සංයෝජන ධර්ම ප්‍රහාණය කරපු සෝතාපන්නුන ශ්‍රාවකයාටත් ජීවිතයේ යම් යම් අවස්ථාවල මනාපමනාප පුදිනවා. අනේ මනාපමනාප පුදිනකොට එයාට ධර්මතාවයක් විදියට ඇති වෙනවා යම් මානසික ස්වභාවයක්. ඒ යම් කිසි ශරීරයක් දැකලා හරි යම් මනාපයක් ඉපදුණු සෝතාපන්න ශ්‍රාවකයාට ධර්මතාවයක් විදියට අතීත විදර්ශනා මානසිකාරාධිය හේතු වෙලා උපදිනවා මානසික ස්වභාවයක්. ඒක දහම් තුන විග්‍රහ කරන්නේ අට්ඨීයති හරායති jigucchati කියලා. අත්‍යයති කියන්නේ එයාටේ ඉපදුනා වූ අමනාපය හෝ මනාපය පිළිබඳව වෙහසක් ඇති වෙන්නේ. දැන් ඊළඟට ඒකට අත්‍යයති කියනවා. හරායති කියන්නේ එයාටේ ඉපදුනා වූ මනාප අමනාපය පිළිබඳව සියුම් ලැජ්ජාවක් වගේ එකක් ඇති වෙනවා. දැන් ඉතින් සාමාන්‍ය ලෝක කෙනෙක්ට තමන්ගේ හිතේ මනාපයක් ඉපදුනාට ඉතින් ලැජ්ජාවක් උපදින්නේ නැහනේ. තවත් කෙනෙක් ගැන ආදරයක් ඉපදුනා කියලා යාරිදී ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ. ඒක යාට ආශාදයක්. නමුත් සෝතාපන්න ශ්‍රාවකයාට යම් කිසි මනාපයක් තිබුණොත් එයාට ඒක ලොකු ලැජ්ජාවක්. ඒකට කියනවා හරායති කියලා. ඊළඟට කියනවා jigucchiti කියන්නේ එයාට ඉපදුණු මනාපය පිළිබඳව පිළිකුලක් තියෙන්නේ. ප්‍රසාදයක් නෙවෙයි තියෙන්නේ. ඒක jugupsaජනක ස්වභාවයක් විතර දැනෙන්නේ. ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයාට මනාපයක් අමනාපයක් මේ ඇසකන නාසය ආදී ඇසුරු කරගෙන ඉපදුනොත් එයාට ඒක දුකක්. අත්ථීයති ඊළඟට හරායති කියන්නේ යාට ලැජ්ජාවක් වගේ ඇති වෙනවා. jigucchati කියන්නේ ඒ සම්බන්ධව පිළිකුලක් උපදිනවා. අන්නේ තුන උපදිනවත් එක්කම අනාපමනාප පහළ වෙනවා. ඒ කියන්නේ පිළිකුල් දෙය ළඟ තියාගන්නේ නැහැ නේ කොහොමද? නෑ. එහෙමයි. ඒ යමනා මනාපමනාප ප්‍රහාණය වෙනවා. සෝතාපන්න ශ්‍රාවකයාගේ ඉඳලා එවන් වූ මානසික මට්ටමක් තමයි සූත්‍ර දේශනාව විග්‍රහ කරලා තියෙන්නේ. ලැජ්ජාව ගැන හිතන්න පුළුවන්ද නේද අපිට කවුරු හරි අපි තුමු යමක් දීලා නැවත නැවත නැවත නැවත ගන්නවා කියලා අපහව නේද එතකොට ආයතරයක් දෙන්න හැදුවොත් අපි නේද අපි ඒක පිළිකුල් කරනවා ආයෙ ගන්න අපේ අදහසක් නැහැ මොකද ආයෙ ඕක ලබා දුන්නත් ආයෙ නැති වෙනවා කියලා ආයෙ ආයෙ ගන්නකොට ලැජ්ජාවටපත් වෙන්න වෙනවා කියලා ඊළඟට අපි හිතමුකෝ ආදරය කියලා මම අහුවොත් මේ වෙනකන් අපි බොහොම කැමැත්තෙන් වැළඳගත්ත මනාප තියෙනවා. ඒ හැම මනාපයක් හින්දාම හොඳටම රිදුනද නැද්ද? නේද? ආදරය කියන දේෙන් හොඳට රිදිලා තියෙනවද නැද්ද? එහෙනම් නැව ඒ කියන්නේ අපි බලාපොරොත්තුවක් ඇති කරගෙන මේ දේ හොඳයි කියලා මේකෙන් පිළිසරණක් තියෙනවා කියලා ගත්ත හින්දායි ඒ රිදුනේ. එතකොට එහෙම වෙලා වෙලා වෙලා වෙලා තියෙන දැන් මේ හොඳට මේ වැඩේ වෙලා තියෙන කෙනෙකුට නැවත වාරයක් එවැනි දෙයක් පිළිබඳ බලාපොරොත්තු වෙන්න ලැජ්ජා නැද්ද? ඒක කතා කරේ ආදරය කියලා ඕලාරිකව කතා කරාට ඒ සංස්කාරය ගැන. ඒක සංස්කාරය ගැන සෝවාන් පලස්ත පුද්ගලයාට නිබඳව මේ සංස්කාරයේ ස්වභාවය දැනගෙනත් මට මේක පිළිබඳ මනාපයක් ඉපදුනා කියලා නොවිතකුණා කියලා ලැජ්ජාවක් පිළිකුලක් කියන ස්වභාවයක් සකස් වෙලා තියෙනවා. ඉතින් එහෙම අපි නොහිතන ඊට එහා අපිට එහා ගිය බොහොම වටින මානසිකත්වයක නේද මේ ඉන්නේ. ඒකයි සෝතාපන්න කියලාම කියන්නේ. ඉතින් අවසාන වශයෙන් මේ සූත්‍රයේ තියෙන වැඩුණ ඉන්ද්‍රියත්තා කියලයි ඒ පිළිබඳ අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේ පිළිබඳව. ඉතින් මම හිතනවා අපේ ජීවිතයට අවශ්‍ය කරන බොහෝ කාරණා අද දවසේ අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒකින්ද අපි මේ වෙලාවේ මේ සතියේ අරමුණ නැවත මතක තියාගන්න ඕන මේ වගේ මානසික තත්ත්වයන් තමන්ගේ තුළ වර්ධනය කරගන්න කල හැකි දේවල් කරන්න ඕනේ මොකද නිකම්ම හිටියා කියලා මට මේ කවදාකවත් මං කෙටියෙන් අහුවොත් නිකන් ඉඳලා නම් පහළ වෙන්නේ නැහැ මං හිතන්නේ කිසිම දෙයක් මේ ධර්මානුකූලව උපදවා ගත යුතු දේවල් නිකන් ඉඳලා නම් පහළ වෙන්නේ නැහැ හැම කෙනෙක්ම මෙවැනි තත්යකටපත් වෙන්නේ විශාල කැපකිරීමක් සිද්ධ කරලා දුෂ්කර ජීවිතයක් ගත කරලා තමයි වැනි තත්ත්වයකටපත් වෙන්නේ. ඉතින් ඒකින්ද මේ පින්නන්ත අයටත් මෙහි මිහිරක් දැනුණා නම් ඒ අනුව මෙහි සුවයක් දැනුණා නම් අපිට ඉදිරියේදී අවශ්‍ය කරන වැඩපිළිවෙල සකසා ගන්න තමන්ගේ තුලින් මේ හැමදාම මේ එකම දේ කර කර ඉඳලා හරියන්නේ නැහැ කියන අදහස් වලින් තමන් පෝෂණය වෙලා ඒ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. හොඳයි එහෙමනම් අද දවසේ අපි බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරා ගෞරවනීය අපේ පොඩි ස්වාමීන් වහන්සේ විශාල කාලයක් මිඩංගු කරමින් තමන්ගේ ධර්ම දැනුම හැම දෙගෙනකොටම යහපත සඳහා බෙදා හදා දුන්නා. අපි උන්වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ මේ ලෝකයට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම සාකච්ඡාව නිවසට අරගෙන සඳහා අවශ්‍ය කරන දායකත්වය සපයන්නේ අවිස්සාවෙල්ල මාණික්කාවත්තසී විජයාරාම මහා විහාරස්ථ චිත්ත සමාධි භාවනා සංසදයේ පින්නතුන් පිරිසක් විසින් කියලා විතරයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එයා මේ ධර්ම සාකච්ඡාවට වැඩි කාලයක් ලබා දෙමින් තමන්ගේ වෙනත් කිසිදු කාරණාවක් සඳහන් කරන්නේ නැතුව වැඩි දෙනෙකුට ධර්මය අවබෝධය සඳහා තමන්ගේ නංගොත් කතා කරන කාලය පවා භාවිත කරන්න ඉඩ අවස්ථා ලබා දෙමින් කල්යාණ මිත්‍රයන් පිරිසක් විදිහට කටයුතු කරලා තිනවා. නමුත් ධර්ම ශ්‍රවණය කරපු අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිසට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.